ඒ සූත්‍රය ඒ ગાථා 17කින් සමන්විත සූත්‍රයක්. ඒ එක එක ගාතාවක් වෙන වෙනම හිතගෙන වෙන වෙනම මාතෘකාවක් ඉදිරිපත් කරන විද්‍ය සූත්‍රයක්. අපේ විශේෂයකට තියෙන හැම ගාථාවෙම තුන්වෙනි සහ හතරවෙනි පදයේ සමානයි සෝබික්කු ජහාති වරපාරං උරගෝ ජින්නමිය තචං පුරාණං කියලා ඒ භික්ෂුව උරගේ තමාගේ දි รา ගිය හැවලන්නාසේ මේ උද්දම් භාග්‍ය වරම් භාග්‍ය කියන සංයෝජන හැරලන්නේ කියලා නැත්නම් නිවන් දකින්නේ කියන එකයි ධ්‍රුව පදේ වශයෙන් නිතර නිතර මතුවේ. මුල් පද දෙක තමයි මේ ගාථාවට ආවේනික ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. අද ඒ අනුව ගාථාවට ආවේනික ධර්ම කොටස වෙන්නේ නාජ්‍ය ගමන් භවේසු සාරං විචිනං තුප්ප මිවන් උදුම්බරේසු කියලා. මේ යම් කිසි කෙනෙක් මේ භව ගමනේ කිසිම සාරයක් නොදකින්නේද අට්ටික්ක ගහකට ගිහිල්ලා මල් හොයන කෙනෙක් වගේ. භාවයේ නම් විචාරයක් නොදකින පැත්තක් තියෙනවා. අන්න එවැනි කෙනාට මේ සංසාර ගමනේ මේ භාවයේ උරගේ තමන්ගේ හැව තිරාගේ හවහලන්නසේ බන්ධන ගලවල දාලා ඒකෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියන එකයි සාමාන්‍ය සම්මතාර්ථය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේකට පුංචි ඇයි මේ වගේ දෙයක් සර්වඥාන්සිට දේශනා කරන්න උනේ කොහොමද සර්වචනාංශයේ ත්‍රිමුඛයේ මේ වගේ මාතෘකාවක් මතුනේ කියන එකට ඊයක් අපිට ලබා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේකේ අටුවාචාර්ය වහන්සේලා ඉදිරිපත් කරන කාරණාව මතු කර ගන්න. ඒකේ පුංචි කතාවක් අටුවාව උත්සාහ කරන්නේ දෙන්න ඒ මොකද්ද ඒ සර්වචනාංශ වැඩ ඉන්න කාලේක බ්‍රාහ්මණයෙක් ඉඳලා තියෙනවා එයාට එකම දුවක් ඉඳලා තියෙනවා ඒ දුවගේ විවාහය කල්පනා කරන්නේ බමුණ හිතලා කියනවා කිසිම වසලයක් විසින් කිසිම පහත් උදීජනයා විසින් අත නොගාන ලද පිවිතුරු මල් මේ මගුල් විදෙට මම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් නිතරම බලලා තියෙනවා කවුරක්වත් අත නොගහපු පාවිච්චි නොකරපු જાති මල. ඉතින් බලනකොට හැම මලක්ම වගේ හැම කෙනෙක් විසින්ම අපේක්ෂා කරනවා දන්නා කියන මල්. ඉතින් එයා හෙව්වා හෙව්වා හෙව්වා ඒ පිවිතුරු කවුරුත් නොදන්න අත නොදපු පුදා නොතබපු જાති බලක් පිළිබඳව නමුත් කාලය ගත වුණා හොයන්න බැරි වුණා. දවසක් ඒ බමුණු පිරිසක් එකතු වෙලා වැඩ කරන තැනට මෙයා ගිහිල්ලා මෙයා මතක් කරා මේ දරුවගේ විවාහයේ පිවිතුරුකම රැකීම සඳහා කිසිම කෙනෙක් මෙතෙක් පාවිච්චි නොකරපු જાති මලක් තමයි මම මේ මගුල් දෙකට ගන්න දන්නවා කියලා. ඉතින් අයගොල්ලෝ ඔච්චමද කියලා තියෙනවා අට්ටික මලක් ගන්නදී කියලා. අට්ටික කියන්නේ මල් පෙන්නති ගහක්. ඊට පස්සේ බමුණ මේක බොහොම ලොකුවට අරගෙන පහුවෙන් දමුගේ බත් බඳගෙන කංගායිනට ගිහිල්ලා අට්ටික කැලේට ගිහිල්ලා හොයලා තිනවා පුළුවන් තරම් මල්. ඉතින් වරුවේම හොයලා පසු බොහොම අමාරුවෙන් ළඟ ඒගොඩ වෙලා එහාට ගිහිල්ලා ගහ ගහ ගානේ අට්ටිකම වලනවා. ඉතින් ඒකට එතන ඒ අට්ටික ගහකට භාවනා කරපු භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳගෙන භාවනා කරනකොටයි සක්මන් කරනකොටයි කොයි වෙලෙත් විලාවේ මේ බමුණයි කරන සැලකිල්ලේ නිතරම අටික ගහේ ශ්‍රේණිය දුවමේ මල් වෙනවා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අලතන බමුණ මොන වගේ දෙයක්ද මේ හොයන්නේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මමගේ දරුවාගේ විවාහය සඳහා අටිකමල් වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන බමුණ මේක ඔබට ලැබිච්ච විහිළුවක්. ඥාතික කියන්නේ මල්පෙත් නැති જાතියක්. ඒ නිසා මේක වෙහෙස කරයි කියන. ඉතින් ඒක බමුණට ඒත්තු ගන්නන්ට මේ ස්වාමීන් වහන්සේගේ චිත්තසංතානය. මේක හොයන දේ සාරයක් නැති බවත් කවදාකවත් හම්බෙන්නේ නැති බවත් ඒ ස්වාමීන් වහන්සේ බමුණට ඒත්තු ගන්නන්ට ගන්න උත්සාහය දකිනකොට සර්වචන් වහන්සේ සරත්පුර ජේතවනාරාම ඉඳලා දැක්කා මේ ස්වාමීන් වහන්සේ මේ සම්මිය දෘෂ්ටියක් පහළ කරන්න උත්සාහ කරන හැටි. ඒක දැකලා ඒ ස්වාමීන් වහන්සේට මේ ගාතාව කියන්නේ. සෝනාච්චකම භවේසු සාරං යම් කෙනෙක් මේ භවයේ කිසිම සාරයක් නොදකින්නේද අතික්කා ගහක මල් හොයන්නාසේ. අන්න එහෙම කෙනාට මේ භවයේ තියෙන භව සංයෝජන දස සංයෝජන ධර්මම උද්ධම් භාග්‍යෝ රම් භාග්‍ය වගේ තියෙන දේවල් හලන්න පුළුවන් හැලෙනවා ඒක තමයි ජීවන කියන්නේ කියන එක දැන් සර්වඥාන්සේ අර ඒකට එල්ල වෙච්ච එකලස් වෙච්ච ගොනු වෙච්ච හිතක් හිත ස්වාමීන් වහන්සේලා දේශනා කරා. ඒක නිසා මේක එක විදිහකට බලනකොට අපි දෙවෙනි දවසේ ගත්ත මාතෘකාව වගේ මේ භවයේ යම් කිසි සාරයක්, භවයේ යම් කිසි සපතක්, භවයේ යම් කිසි හරපද්ධතියක් හොයන කෙනෙකුට ඒ පිළිබඳව කියන তৃෂ්ණාවේ ආදීනව පෙන්වන සුදු. ගාතාවක් තමයි. අපි ඉස්ලාම් දවසේ ගත්තේ ද්වේෂය දෙවෙනි දවසේ ගත්තේ තෘෂ්ණාව ආසාව කියලා. මේකත් ඒකම තමයි. නමුත් මේකේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඒ බව යම් කිසි කෙනෙක් අහලා හෝ හිතට තර්කානුකූලව නැත්නම් අපි කියනවා නම් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට තේරුම් අරගෙන හෝ ඒක කොහොමද මම කරගන්නේ කොහොමද මම ක්‍රියාවට නගන්නේ කියලා අහන කෙනෙක්ට ප්‍රායෝගික ඉඟි පැත්තටයි මේ ගාථාවේ යම් කිසි කෙනෙක් සාරයක් නැති බව දන්නවනම් එවැනි කෙනා අතිකා ගහක මල්ල වෙන වගේ කිබ්බන්ගෙන් පියාට බල්ලාවෙන් වෙනවා වගේ ආලංගෙන් අන් බලාපොරොත්තු වෙනවා වගේ මේ කරන වැඩේ නිස්සාරකම දැනන කොහොමද මේක ජීවිතේට සම්බන්ධ කරගන්නේ කොහොමද අපි මේ යෝගාවචර ජීවිතේට සීල සමාධි ප්‍රඥා ජීවිතේ සම්බන්ධ කරගන්නේ කියන එකටයි මේක ටිකක් ආරාධනාව තියෙන්නේ. දෙවෙනි කාට අමුලදම පැත්ත උනාට මේක ටිකක් ඒක ප්‍රායෝගික පැත්තක් පේනවා. ඉතින් මේක ඇත්තටම යම් ප්‍රමාණයකට මේ ධර්මයේ කියන කාර්යය තේරුම් ගන්න උත්සාහ කරන ගිහි ජීවාසය කරන හෝ වේවා පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම ක්‍රම වේදේ දැන ගැනීමදී කොටින්ම කියනවා නම් ක්‍රම සහ විදි හොයා ගැනීමදී අනිවාර්යයෙන්ම උණ දෙන්න වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ සඳහා තමයි කල්යාණ මිත්‍රයෙකුට අපි බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, කමඨහන් සුද්ධ කරන්නේ, පැත්තික භාවනා කරන්නේ, සක්මන් කරන්නේ, ඒ දින්දා වැඩවලදී කල්පනා කරන්නේ. ඉතින් මේක අද අපේ හතරවෙනි දවසේ ගැළපෙයි කියලා මට හිතෙනවා. මෙවැනි විශේෂයෙන් මේ වගේ පරිසරයකට ඇවිල්ලා අපි පූර්ණ කාලීනව එවැනි කල්යාණ මිත්‍රන් පිරිසක් සමග එවැනි පරිසරයක ගත කරනකොට අපිට මේකට හිතව දාන්න පුළුවන්. එදිනෙදා ජීවිතේ ගත කරන සමුදරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න තියෙනකොට අපිට මේකට මෙච්චරම හිතගත යොදලා කරන්නවා. නානා විදිහෙන් මේ වැඩේට අතුරු ආබාධ මේපත් වෙනවා. ඒ නිසා එවැනි වෙලාවක මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරනට වැඩිය මෙවැනි තැනකදී ඊට වැඩිය ටිකක් විවේකී කියන බලලා අරමුණ ගහ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් මේ ගාථාවේ හෝ මේ සූත්‍රයේ හෝ එහෙම ඉංගිවලක් නැහැ. ඉතින් අපිට ඒක අර සර්වත්‍ය දේශනාවේ විවිධ අනිකුත් සූත්‍ර උපුටා දක්වමින් තමයි කරන්නේ. ඉතින් ඊයේ ඒ කටයුත්ත සඳහා අපි සප්පුරින සූත්‍රය ගත්තා වගේ අද මේක සඳහා රත්පාල සූත්‍රය හොඳයි කියලා මට හිතුණා. ඒ මොකද රත්පාල ස්වාමීන් වහන්සේ තමයි බුදුජාන් වහන්සේ ඉන්න වෙල වැඩ ඉන කාලේ අභිනිෂ්ක්‍මණය අදින් සියලුම සත සම්පත් ලැබලා ඒ කිරුම සම්පත් සියල්ලම අතහැර ගමන සර්වචන් ආන්දගේ නාඹුනාමයක් ලැබපු කෙනා. අභිනිෂ්ක්‍මණය අදින් ශ්‍රේෂ්ඨම කෙනා. ඉතින් මේ රත්පාල ස්වාමීන් වහන්සේ ඉතාමත්ම විචිත්‍රව ඉතාමත්ම ආදර්ශවත්ව ඒකට විදා කරපු නිසා සර්වචනන්සේ විදේක උපාධියක් කියලා කියන්නේ අභිනිෂ්ක්‍මණය අතින් අනිකු සීල ශාවකයන් වැඩිය රත්පාල ස්වාමීන් වහන්සේගේ මේක වැඩි කියන්නේ. ඒයි පොඩ්ඩක් අරුම් ගන්න දෙමු කොහොමද රත්පාල කතාව දිගහැරෙන්නේ කියලා. සර්වචනන්සේ මේ වේශාලි නුවර ධර්ම දේශනාකට වැඩපු වෙලාවක මේ රත්පාල කුමාරයා කියන්නේ ඒ රටේ සිටුවරයාගේ පුතා දැන් කාලේ කියනවා බැංකු කාර්යයේ පුතේ. මුදල් ගනුදෙනු කරන ඒ ඔක්කොම අයිතිකාරයාගේ පුතා. ඉතින් මෙයා යම් කිසි ව්‍යාපාරයක් සඳහා නගරයට යනකොට ආ දැක්ක පිටක් එකතු වෙලා සරුවචනාංශ ළඟ ඉන්න බණ අහනවා. ඉතින් මෙයාට හිතුණා ගිහිල්ලා මේ මොකද්ද කියන්නේ කියලා අහන්න. කෙනෙක් කියනවා නිකන් අහනවා. කවුරු වෙන්නේ ඉඳගෙන අහන. ඉතින් මම හිතුවා කණේ යමලා අහන්න. ඉන්දා මෙයා ඒ ධනාවෙන් ඉන්නකොට මට තේරුණා ඒ ඒක ප්‍රායෝගික අංගයක් මොකද්ද මේ ගිහිගේ මේ කටයුතු කරන ගමන් මේ වැඩි හොඳින් කරන්න බෑ හරියටම කරන්න නම් ගිහි අතයි මේක තදින් කාලා දුනා හිතට ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ අපේ පරිණාමයේ ස්වභාවික වර්ණයේ අපිට යම් වෙලාවක මේ වගේ දේවල් වදිනවා ඊට පස්සේ ආය කායිමත් උපදේශ ඕනේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒක සඳහා අපි ක්‍රම සාධකී හොයනවා. ඒක හැමෝටම නෑ අපි පිළිසකට බණ කිව්වට හැමෝටම එහෙම වෙන්නේ නෑ. එච්චරම තේරෙනවා මගේ ඉදිරි ගමන සඳහා මෙච්චරයි මට දොර මේකයි අතුර මේක තමයි සමීකරණ මම මේක තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා. අන්‍යවගේ මේ රටපාල හිතපුතාට මේක තේරුණා මේ ජීවිතයේ ඉඳගෙන මේ වැඩේ කරන්න. ඉතින් මේකම කල්පනා ඊට ගියාට පස්සේ අම්මයි තාත්තා විවේක වෙලා කිව්වා මෙහෙම නගරෙට ගියාට පස්සේ ව්‍යාපාරي වුණාට පස්සේ මට මෙහෙම දේශනයකට අනුකම්පණය ලැබුණා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙකු මේ කතා කරන්නේ සරුවත්යි එතුමන්වහන්සේ කියන ක්‍රමයේ ඇටියෙද මේක හරියන්න පුළුවන් මේ සංකාරයේ දුකින් ගැලවීමට මේ යතුරක් තියෙනවා හැබැයි ඒක සඳහා පිළිසිදු හරියට කරන්න ගිහින් යන කරන්න බෑ. ඊට පස්සේ තා දෙමාපියන් ඇහුවා මට මේ පරිශ්‍රණය කරන්න ආසයි ඔබතුමන්ලාගෙන් දෙමාපියන්ගෙන් මට අවසර ලැබෙනවා කියලා. ඉතින් මේ කවදාකව සාමාන්‍ය ආවන්ගෙන් අං බලාපොරොත්තු වෙනවගේ තමයි කොල්ලෙක් කියලා අම්මෙන් තාත්තෙන් ඇහුවොත් නම් දෙන්නේ නැහැ. ඒ මොකද අම්මට වැඩි කොල්ලෙකුට වැඩි ලොකු දෙයක් අම්මා කෙනෙකුට නැහැ. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නේ. ඉතින් මේ පුතා කිව්වර්ලා ජීවිතාගෙන ගිහිල්ලා පින්න පාද වඩනවා දකින්න අම්මලා කරදි. ඉතින් අම්මලා අස්සන දෙයක කියනවා. අනේ රත්පාල. උඹේ මරණය සිද්ධ වුණත් දැන් ඔබ ඊට පස්සේ අපිට හම් වෙන්නේ නැතුව 100ක් කරගත්තා. අපි අපි ජීවත් වෙති මරණය දැක්කොත් අපි අනිවාර්යයෙන්ම මරනවා පුතා. ඔබ දැරිච්ච බව දන්න ඒත් අන්න. එහෙව් අපි උඹ පණ කීති කොහොමද අරින්නේ කියලා. උඹට පණ කියෙද්දී අපි අපේ මේ පුත්‍ර ස්නේහයෙන් අසාගෙන කොහොමද කියලා. ඉතින් ඒක හොඳට තේරෙනවා අම්මා කතා කරන්නේ ලේවලින්මයි. මේ තරහකටවත් මේ පුතන් වන් දකින්න වල තරහක්වත් නෙවෙයි. ලොකු අනුකම්පාවෙන් කලින්ද රටපාලට මේක නෙවෙයි උත්තරේ. නැවතත් ගිහිල්ලා කිව්වා මම මේ බණ ඇහුවා හරිනම් මට බුදුහාමුදුරුවෝ තේරුණා හරිනම් අම්මේ ගහත්තේ මට අවශ්‍යයි මේක කරන්න. මොකද්ද මේ ගීකින් අතහැර ගිහිල්ලා පූර්ණ කාලිනව මට මේ රාග දෝෂ මොව දුරු කිරීමේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. අම්මා දෙවෙනි සැරේට කිව්වා උඹ මලත් අපේ බෙන් වෙන වෙන දුකින් පණ තියෙද්දී අපි කොහොම මේක තීන්දුව කරන්නේ කියලා. රට්ටවල් හොඳට මේක හදාගෙන ඉුවා දෙසරයක් මගේ අදහස ප්‍රතික්ෂේප කරා. මම මේ තුන්වෙනි අතාවකට අම්මගෙන් තාත්තගෙන් අහන්නේ මට යන්න ඕනේ. ඊට පස්සේ අම්මා කිව්වා මොනම හේතුවක් නිසාවත් දීපු නිශ්චය වෙනසක් නැහැ එච්චරයි කියලා. ඉතින් මැදුව හැම තැනම බොහොම සුඛභෝගී යාන වාහන කොට්ට මෙට ඇඳ ඇතිරිලි තිබුණාට ඒ කතා කරලා තියෙන මට පේන්නේ කුස්සිය වගේ තැනක ඇතිරිලි නැති බිමක්. අත්පාල කළ සිද්ධි එකනම වැටිලා කියලා කියනවා එක්කමගේ මරණය නැත්තම් අබිරිෂ්කම කියලා. ඇතිරිලි නැති බිමක වැටුණා ඇట్లా කිව්වා එක්කම මරණය නැත්තම් මට අම්මගේ තාත්තගේ අවතර වුණා. ඒක අම්මලා තාත්තලා හිතුවා ඔය ඉලංගාර ගන්න දෙවියර කන්න නැති වෙනකොට හරියන ඔය නැගිටි අම්මල දවසක් බැලුවා නෑ අට බලන්න නැගිටින්නේ දෙවෙනි දවසෙත් බැලුවා නැගිටින්නේ තුන්වෙනි දවසෙත් බලනකොට අම්මල තාත්තට තේරුණා මේක බොහෝම තද බල වැඩක් ඊපස්සේ වැඩි හිතුව වෙනවා කතා කරුවා කට්ට කාලේ කන් ඇහෙන්නේ නැහැ ඇස් පේන්නේ නැහැ කරබන් බුදු ඊට පස්සේ හොඳම කිට්ටුවන් තියාලෝගෙන් නැතුවා කුරුකුල්ලුත් එක දිවෙන් දිව බෙදා ගහගෙන හදා බෙදාගෙන ඉන්න යාළුවා අනේ අපිට මේක වැඩිය මේ මරණයට එහා මේක දැන් පුළුවන් ක්‍රමයකට මෙයාගේ හිත හදලා දෙන්නේ කියලා යාළුවන ප්‍රේරක යාළුවා ඇවිල්ලා රට්ටපාල ගාව වාඩි වෙලා පුළුවන් තරමින් කිව්වා මොකද මේ හදිසියෙම උනේ අපිට කොහොමද හදා බෙදාන කාලා බිලා හිටපු මිනිස්සයා රට්ටපාල කිසිසේත්ම උත්තර නොදී ඊට පස්සේ යාළුවෝ එකිනෙකාට එක කරගත්තා මේ මිනිස්සයා ගත්ත අදිස්ථාන හැටියට කවදාකවත් මිනිස්සු වෙනසක් වෙන්නේ නැහැ. දැන් මරණය සිද්ධ වෙනවා. ඉතින් අම්මට තාත්තට කියලා කිව්වා. දැන් මේ ක්‍රමයේ හැටියට නම් මේ යාළ වෙනස් කරන්න. ඉතින් අම්මට තාත්තට පුළුවන් ද එකක වෙන්න తాවකාලිකෝ කියලා. නා පැවිදි කරමු පස්සේ සිවුරු අරවලා. කොහේ ගියාට මේ සිට සම්පත්තිය හිඳපු කෙනෙකුට එහෙම මේ ගිහි මේ පැවිදි ජීවිතය කරන්න අමාරු දුෂ්කරයි. ඒකාසනම් ඒකබත්තම් කියලා පිටැන්දේ බුදියන් දුවන තනි වේලෙන් යපෙන්න ඕනේ. ඒක නිසා කරන්න බෑ කියලා ඒක සාදුව දාන්න නිසා කිව්වා මෙයාට අපි දෙමු ගියාට පස්සේ නැත්තම් වෙන්නේ මොකද්ද මැරුණොත් දකින්නවත් නෑ සිවුරක් දාගත්තොත් අඩු ගානේ දකින්නවත් පුළුවන් සිවුරවන්නත් පුළුවන් කියලා අම්මලා තාත්තා එක කරා ඒකෙන් කරාට පස්සේ අම්මලා තාත්තා ජීවිතේ පුතේ අපි අපේ හිත වෙනස් කරගත්තා ඔයාට මම අපක් කරගන්න ඊපස්සේ රට්ටපාල කෙරුවේ දවස් අධ්‍යාපනතර කාලා ඇඟ නැවතත් ශක්තිමත් කරන අම්මට තාත්තට වැඳලා ඉහිල සරුවචනාංශ ළඟට මතක් කරා. ඇත්තටම ඉස්සෙල්ලා දවසේම බණහන වෙලාවේදීම රට්ටපාල යනවා සරුවචනාංශ ළඟට. ඊළඟ කියන ස්වාමීන් වහන්සේ වහන්සේගේ බණ හරිනම් මට තේරෙන්නේ මේක පූර්ණ කාලිනව කරන්න ඕනේ. ඉතිහාස අතරින් රට්ටපාල සරුවචනාංශ කියනවා ඒක එහෙම වුණාට දෙමව්පියන්ගේ අවසර තියෙනවා කියන. ඒකෙන් තමයි මම පළවෙනි මේ ව්‍යාපාරය පටන් ගන්නවා. අවසර ගත්තට පස්සේ හරුවචන සේවාවට ගිහින් පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝ ඉක්මනට දුර්බල ආසකට ගිහිල්ලා රහත් වෙනවා. ඒ තරම පින් කිවුණ කෙනා ඒකයි යාර පණිවිඩය හම්බෙනකොට මෙයාට ඒක හිතට කාවතුනේ. ඊට පස්සේ ඉදා කිවිල තියෙනවා අනිත් භව ප්‍රකාශය කියලා චාරිත්‍රයක් තමයි මේ අධිගමයක් ලැබුවට පස්සේ සර්වචනාංශය ඉන්න තැනට පයින්ම එනවා. ඇවිල්ලා වන්දනා කරලා කියනවා යම් හේතුවක් නිසා ස්වාමීන් වහන්සේ මම ගියක් ඇකියාද යම් හේතුවක් නිසා මම කෙහෙරවට බෑවද යම් හේතුවක් නිසා මම කහසුර පෙරෙව්වද මම ඊ අර්ථිෂ්ඨ කරගත්තා කියලා. ඉතින් මේ වගේ සර්වඥාන්සේක අංගභාව ප්‍රකාශය සඳහා එන්න උනේ නැවතත් ඒ රට්ටපාලේ මව් ගම තමයි. මේ ඇවිල්ලා පහුවෙනිදා මේ බුද්ධ ඥානවන්සේට ගුරු පූජාව කරලා වන්දනා කරලා පින්න පාත් වඩිනවා වඩිනකොට මෙයාට හිතුණා මේ ගේ කියන වීදියේ දිගේ යන්න පිළිපාස්. ගියාම ඒ gedara තිබිලා තියෙන චාරිත්‍රය සංඝයා වහන්සේ නමකට මොනම විදිහක ගෞරව කරන්නේ බණිනවා දකින්නකොටම අපේ පුතා වරකම් කරුවේ තොපි තමයි කියන්නේ. දැන් කවදාවත් පිළිපාතේ දෙන්නේ නැහැ. ඉතින් රට්ටපාලා ගේලංගෙන් ගියා යනකොට අම්මලා රාස්ලා දකින්නකොටම කවුද කියලා දන්නේ නැහැ. පැවිදි ස්වරූපෙන් යන්නේ අර පොස්පරස් වුණ දැම්ම. ඉතින් පාළි යහගට කියනවා. යහගට යනකොට වැඩකාරී ගේ පිළිකන්න පැත්තෙන් නරක වෙච්ච පිට්ටුවක් කරගෙන විෂිකරන්ට පාරට ආවා. එතකොට රට්ටපාලි කියනවා නලින් ඔක විෂිකරන්න නම් යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. ඒ අම්මන්ඩි දානකොට කකුල් දෙකයි අත් දෙකයි දැකලා හිතුවා මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ නේද කියලා. හිතා ගන්න බැරිව දුවන ගිහින් අම්මට කිව්වා අන්න රට්ටපාලේ ඉන්නවා කියලා. එතකොට අම්මා කිව්වලු උඹ කියන්නේ ඇත්තක් නම් අම මම වහාම උඹ දහක භාවයෙන් උදාස් නිදාස් කරනවා කියලා. ගිහිල්ලා ඇත්තට බලනකොට දැන් මේ පැත්තෙන් බලනකොට අත්දැකගත්තා. අනුරක්කම තාතර කතා කරලා කියලා තියෙනවා. වහාම යන්න පුතාගේ දෙක්ක විල්ලා ඉන්නවා. දැන් ගේ පහු කරමු ගියයි කියලා. ඒක රටපාල හම්බුගේ ගිහිල්ලා පාරකන්නේ තුන අම්බලමක් වගේ එක පිටියක් අයින් ඉඳගෙන හර පිට්ටු වාරනවා. පිළුණෙච්ච පිට්ටු වාරනවා. ඊට තාත්තා ගිහව මොකද්ද පුතා මේ කරන වැඩේ කියලා මේ සිටු මැදුරක ඉඳලා මේ කුණේච්ච පිට්ටුවක් වරනවා. ඕක විසිකල්ල වරින් යන්න ගෙදරවත් කන්නේ. ඊට පස්සේ කිව්වා අද දවසේ මෙච්චර තමයි ආහාරේ ආයෙදයක් මගේ බලාපොරොත්තු වෙන්නේ ගෝක කියලා කැමති නම් හෙට දවසේ ආරාධනා කරන්න කියලා. මම ගෝ අනිවාර්යෙන්ම ආරාධනා කරනවා. මෙහෙම පාරයින් ඉඳගෙන පිට්ටක් අයින් වෙන කුමේ කිට්ටු ගාලක් වගේ මම අපේ දරුවෝ හෙට එන්නේ කියලා ගානට. ඉතින් කච්චවල පරිවිතිරම එදා පසුබතින් වැලකිලා පහුවෙන්ද ගානට. ගානට ගියාට පස්සේ අම්මා කරන්නේ මොකද්ද? යාගේ පරණි අඹෝ දෙන්නට කතා කරලා දිනන හේදාසල බහුභාර්ය දේවනේ තිබිලා තියෙනවා. පොසත් කායර කැමති ගානක් ඒ සිටු පවුල් වලට ගන්නවා. ඔකේ දෙනවා අට බාල කැමති ලස්සන ඇඳුමකින් ඇඳගෙන ඉදිරිපත් වෙන්නේ කියලා. ඊට පස්සේ ආසනය පනවලා කියනවා වංගට පැත්තේ තාත්තගේ බුදලේ පතරම් මුතුමලි කරගහලා. දකුණු අත පැත්තේ අම්මට දැවැට සම්බෙච්චි කොට ගහලා සල්ුවකින් වහලා අටපහට ආසනෙ පනවලා දෙනමයි. ආවට පස්සේ වාඩි වෙලා දැන් මේ දාන බෙදන්නේ නැතුව අර අඹෝ දෙන්නට කිව්ව දාන්න 64 මායම දාලා බලන්න. බැලුවට පස්සේ රටපාල කතාව එකුවා නැගිනිනි කියලා අර පෙර අඹුවන්ට නංගි කියන ආමන්ත්‍රණයෙන් කතා කරනකොටම ඒ දෙන්නම කලන් කැඩලා ගන්නවා කියන්නේ. මොනම විජයකින්වත් ඊට පස්සේ අර ඒ තමන්ගේ තියෙන ඒ මායාවල් මොකක්වත් කරගන්නේ කතා කරන වචනේම දැක්ලා කියනවා. නංගි කියලා ආමන්ත්‍රණය. ඊට පස්සේ අම්මයි තාත්තයි කියලා දහසෝ ලව්වා අර වස්තු ගොඩවල් ඇරලා බලනකොට එහා පැත්තේ ඉන්න අම්මයි තාත්තයි පේන්නේ නැත්තරමට වස්තුව. විශාල ගොනුවා ඊට පස්සේ කේතන දරුවා උඹෙන් පස්සේ දරුවෙක් නෑ අපිට මේ තාත්තගේ ආත්මත පරම්පරාවෙන් ආපු භූතලේ මේ අම්මගේ ආත්මත පරම්පරාවෙන් ආපු භූතලේ දැන් අපි බලපන් මේක නැතිනම් මොකද වෙන්නේ රජුරෝ මේක ඔක්කොම රාජ්‍ය භාණ්ඩගාරට ගන්න. එහෙනම් මේ අවසාන ඉල්ලීම කර්මා කරලා සරකා බලලා ගිහි වෙලා මේ පරිසර බුද්ධ බුද්ධ ජීවිතය මේ අඹ ධර්ම අඹුවත් ගත කරන්නේ මේ සිටු මාර්ගයේ ගත කරන්නේ. රටපාල ස්වාමීන් වහන්සේ කියනවා මට දාන දෙන්න ආව නම් දානෙ බෙදන්න නැත්නම් පිළිපාත යනවා. ඊට පස්සේ අම්මයි තාත්තා දැනගන්න මොනම විදිහකින්වත් මේ රටපාලගේ එහෙම වෙනසක් කරලියක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පිළිපාත බෙදුවට පස්සේ රටපාල ස්වාමීන් වහන්සේ ගෙදරදී බණක් කියන්නේ මේ මිනිස්සු කරන නාටකම් වලට. මේ ශරීරයක් ධානය ඒක පිනමන හැටි. ගයක් හදාන ඒක අලංකృత කරන හැටි. අවසානයේ මේ කිසිම දෙයක් තමත්ව කරණක් නැති බව දැනගන්නකොට මොනතරම් දුකටපත් වෙනවද කියලා දැනගන්න හැටි. යම් කිසි කෙනෙක් ඒකෙන් ගැලවෙන්න හදනකොට ඒ කිනාට එක්ක මොළේ නරකලා එහෙම නැත්නම් මොකක් හරි මානසික කායික ආබාධයක් වෙන්න කියලා හිතන හැටි පිළිබඳව ලස්සන ලාභ ටිකක් කියනවා. ඒ ગાථා ටික කිව්වට මොකද ඒව එකක්වත් අහන්න කෙනෙක් නැහැ එතන. ඒ ඉන්න පැරණි අඹුවන්ට ඇහෙන්නේ නැහැ, අම්මට ඇහෙන්නේ නැහැ, තාත්තට ඇහෙන්නේ නැහැ. නමුත් රත්පාල ස්වාමීන් වහන්සේ ગાථාවන්ට අවධානය අපිට බණක් කියනවා. අපිට කියලා කියන්නේ යෝගාවචරයට බණක් කියනවා. උන්වහන්සේ කියනවා මුවා මුවවැද්දා උගුල අටවලා එම කියලා මුවෙක් කෙනකම් බලාගෙන ඒ දක්ෂමුවා ඇවිල්ලා එම කාලා උගුල ගස්සන්නේ නැතුව මොකද්ද බලාගෙන ඉඳි අඬාන ඉඳි යනවා. අහන්නේ වගේ තමයි අම්මයි තාත්තලා මට උගුලක් අටවලා එමක් කියලා බලන්නේ ඉඳලා මම එම විතරක් කාලා උගුලට අහුව නැතුව අඬාද්දී මොකද්ද අඬාන්ති යන මොකෙවි කුසී මම යනවා කියලා යනවා. යෝගාවචර මුළු ජීවිතේම හැම කාලම උකුර ගස්ස ගන්න එක එකක් තමයි යෝග ජීවිතය කියන්නේ. ඔය ඕන කෙනෙක් දෙන හැම කෑවට කිසිම වැරද්දක් නැහැ උගුල කොටන්න කියලා දැනගන්න. උගුල ගන්න නැතුව කෑවොත් රසමසෝල කන්න පුළුවන්. හැබැයි උගුලට අහුවෙන්නේ. මේක තමයි අපිට ඉගෙන ගන්න. මේකට සාර්වත්‍යනාංශය හරියට උපදේශ අපට දීලා. රහතන්වන්සල හරියට උපදේශ දීලා තියෙනවා. ඇත්තට මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ මේ කාමභෝගී ඇත්තෝ ඒ දෙන්නේ ඇත්තටම ලොකු කරුණාවකින් ආදරයකින් මේ ඉදරම් පේනවන සියලු දේකට නමුත් ඒක භාවනා ජීවිතෙන් දකිනකොට ඒක විශාල උගුලක්. නමුත් අපිට මේ බඩටපත් ඕන. ඒක පිළිබඳව අපිට ඕනම කෙනෙක් පිළිගන්න දෙයක්. අපිට ඇහැට රූප ඕනේ. කනට ශබ්ද ඕනේ. නාසයට ගඳ ඕනේ. දිවට රස ඕනේ. කයට පහසක් ඕනේ. හිතට ධර්ම ඕ හිතේ අවශ්‍යයි. ඒවා අපි කියනවා මූලික අවශ්‍යතා බේසික් නීඩ්ස් කියලා. දුන ජීවිතෙන් ඒ සඳහා අනිවාර්යයෙන්ම අපිට ගියන් මත යැපෙන්නේ. අපිට අවශ්‍ය රූප ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ශබ්ද ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ගන්ධ, රස, පහස. ජාහි දැනුම සඳහා සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගියන් මත. මේ නිසා පරපටිවද්දාමේ ජීවිකාති පබ්බජිතෝ අබින්නම් පච්චවේචි ගබ්බන් කියලා ලබවතන සඳහන් කර තියෙනවා. අපේ මුළු ජීවිතේම අපේ කියන්නේ පූර්ණ කාලීනව බණ භාවනා කරන සංඝයා වහන්සේ කටෙන් බලනකොට මුළු ජීවිතේම පරපටිවද්දායි. අනුන් මත යැපෙන ජීවිතයක් සුද්ධ හිතන්නේ. අපිට සිවුර දෙන්න ඕනේ දායකයා. පින්නපාත දෙන්න ඕනේ දායකයා. සේනාසනෙ දෙන්න ඕනේ දායකයා. බෙහෙත් පිළිකර ටික දෙන්න ඕනේ දායකයා. හැබැයි දායකයත් එක පරිපාලනකම් බෑ. මෙන්න මේක තමයි බුදුසජාණන් අපිට උගන්වන්නේ. ඒ අපිට අපි ඉංගන්නද කියලා කියන දුඟ දෙන කිසිම නෑ. එහෙම නෑ කියලා නම් සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මේ මලගේ ඥාතීන්ට පින් කරනකොට ඒ පින් ගන්න පුළුවන් එකම ප්‍රේතනිකායයි ලෝකේ ජීවත් වෙන. ඒකට කියන්නේ පරදත්තූප ජීවි ප්‍රේතනිකාය කියලා. එයාට විතරයි පරදත්ත කියලා කියන්නේ අනුන් දෙන ලද දේ පින් අනුමෝදන් කරන කොට ගන්න බෑ. ඉතින් නමුත් අපේ සංඝාර ගමනත් එක බලනකොට අපිට නෑදෑ වෙන පරදත්තූප ජීවි ප්‍රේතෝ කොහේ හරි ඇති ඒ නිසා දානයක් දීලා පින් දෙන එක අපි ගමනින් කරනවා. අපේ මැරිච්ච නැති වෙච්ච එක නාමවලින් ඉන්නවා කියන්නේ අපි දන්නේ නෑ. නමුත් පින්ඩ කියන්නේ වටනවා. ඒ නිසා පරිවර්තක ජීවිතේ ප්‍රේත කියලා කියන්නේ අනුමතම යැපෙන ප්‍රේතනිකාය. සර්වචාර සඳහන් කරන උන්වහන්සේ ඇතුළු සංඝ රත්නයේ සම්පූර්ණම පරිවර්තක ජීවිත ප්‍රේතනිකායි කියන්නේ. සම්පූර්ණ අනුන්දනයකට යැපෙන්නේ කියලා. දවසක් සර්වචනාංශයේ පින්ඩ පාටි වදිනවා අන්තිම දුප්පත් බමුණු ගෙදරකට. ඒ ගෙදර බැමිණිටක් හඳ නැහැ බමුණට වෙන්න කන්න විස්සයි බත් ටිකක් තියෙනවා. ඒ බමුණ ආරීම දානපති බොහෝම ශ්‍රද්ධාවන්තයි. ඉතින් බැමිණි ගන්නවා බැමිණිටවත් කන්දකස්පව දානගෙන හිටියට කවුරු හරි ආවොත් ඒ ටික හරි දෙනවා. ඒසහා බැමිණි කරන්නේ කල්ැතුම බත් ටික බෙදාගෙන ඒ බමුණට කවනවා. කවනකොට බමුණ බාරදියා බලන්නේ කවුරු හරි එයිද කියලා මේ කියන බත් ටික දෙන්න. ඉතින් බැමිණි දන්නවා එහෙම නැත්නම් බඩගින්නේ නිසා බැමිණි පාර වැහෙන විදිහට බමුණා ඉස්සරහ හිටගෙන කවකවයි නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩම ඉස්සරහ. දැන් බැමිණිට පේන්නේ බමුණට පේනවා. ඊට පස්සේ නෑ බමුණගේ පැත්තට ඇවිල්ලා බැමිණියගේ පැත්ත බලනවා. බැමිණි ඔළුවෙන් කියන බුදුරජාණන්ට යන්නේ. බුදුරජාණන් වහන්සේ යන්නේ. ආයෙසරක් යක් කලන්නේ බමිණි කියනවා දෙන්න දෙන්න නැති නිසා දැන් දැක්කොත් බමුණ මේ ටික හරි දෙනවා. යන්නේ. ඒකෙන් සහාය තුලින්ගෙන යන්නේ. ඒක බැන්නේ හිනාවක් යනවා මේ වගේ උතුමන් ආශි කෙනෙකුට දෙසරයක් කියලා ගන්න දෙන හිනායකට බම්මන දකිනවා බැමිණිගේ මූණේ හිනාවක්. දැකලා බලනකොට පිටිපස්සෙන් බලනකොට ඉස්සරහ බුදුහාමුදුරු නෑ දන්නේ නෑ. අරමන්නට විශාල ශෝකයක් පහළ වෙනවා අනේ පිළි වාචකය දෙන්න දෙයක් නෑ කියලා. වැඳලා කියන බුදුහාමුදුරන් අනේ ස්වාමීන් වහන්සේ මේකමයි ජීවිතේ මේ විශාලම පාඩුව. මට ඉඳුල් බතක් තියෙන ස්වාමීන් වහන්සේ. නැගුම් බතක් නෑ. ඔබ වහන්සේ මං කිරී අනුකම්පාවෙන් මට දෙන්නේ උත්තරේ මොකද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්ද්‍රිය බට මට කැපරි බමුණ අපි පරදත්තක ජීවි ප්‍රේතනිකයි ඉන්නේ. ඉසුසු බමුණ ජහාඩ බුදුරජාණන්සේට වඩම්මලා අර ඉන්ද්‍රිය බට බෙදෙනවා. බෙදුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දිවියෝජාවකගේ වළඳලා බණිදුවට පස්සේ බමුණ සෝවාන්. ඒකයි ප්‍රයත්න වටිනාකම. ඒක නිසා මේ මහාන ජීවිතය ඉතින් පැවිද්දු වගේම තමයි මේ යෝගාවචර හිතා ගන්න ඕනේ. අපි මේ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලට ආවට පස්සේ දාන කතා ඕනේ නෑ. අපිට කියන්නේ කවුරු හරි දෙන්න ටැබ්ලට් එකෙන් බතක් කාලා වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ වැඩ කරගෙන යනකොට උනත් ඒ දින දායකයන් එක අනවශ්‍ය ප්‍රතිපාදානකමක් ඕනේ නැහැ. ඒ මොකද නැත්තම් ඒක පාශයක් සහ උගුලක් දෙකක් වෙනවා. පාශේ විතරක් කාලා උගුලෙන් බේරෙන එක තමයි අපිට තියෙන ක්‍රමය. ඉතින් පස්සේ අටපාර ස්වාමීන් වහන්සේ පාෂේ කාලා උගුර ගසන්න නැතුව ගියාට පස්සේ යන්නතරක් නිසා කෝරබ්බේ රජතුමාගේ උයනේ තියෙන දවල් විවේකේ ගන්න. ගන්නකොට උයන් පල්ල ගන්නවා මේ අසවලයි කියලා. රටේ ඉන්න ප්‍රධාන හිතසුමාගේ පුතා දැන් ඇවිල්ලා භාවනා මේ පැවිදි වෙලා කියලා උචාට පණිඩයක් කරනවා කොරවි රජුවන්ට අහවලා ඉන්නවා කොරවි රජු නෙමෙයි විශාල අභියෝගයක් මෙච්චර මුදල් තියෙන මෙච්චර යමක් කමක් කරන්න පුළුවන් මනුස්සයා මොකටද ගිහි ගියට විචාරක සෙනඟක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට එනවා විලිමට වෙලා බොහොම සතුටින් සාකච්ඡා කරලා එතකොට රජතුමත් වාඩි වෙනවා ස්වාමීන් වහන්සේත් ගහක් වාඩි වෙලා ඊට පස්සේ කියනවා අනේ මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා කණ්ඩේ කියලා. රජුරු කියනවා මේ සාමාන්‍ය ලෝකයා යම් යම් පිරිහීම් නැති වුණාට පස්සේ තමයි ගිහියතාව. අපේ රාජ රාජනීති පොතේ එහෙමයි තියෙන්නේ. ඒ පිරිහීම් හතරක් තියෙනවා. ඒ පිරිහීම් හතර වෙච්චාම ඉතින් කරන්න දෙයක් නැති නිසා පාට බයි. සංന്യാසි වෙනවා. එහෙම නැත්නම් ප්‍රෝජාට ලක් වෙනවා. ඒ පිරිහීම් අතර ජරා පරිපුඤ්ඤා කියලා එකක් තියෙනවා. තමන් සම්පූර්ණ ජරාවටපත් වෙලා ඇඟ දිරලා රස්සාවක් කරගන්න බෑ කිසි කෙනෙක් කලකන්නේ නැහැ ඒකට හිතා ගන්න. අපි කියන පාට බහින. එමේ ජරා පරිපුංජේ අපි බාර ගන්නමුත් ඔබ වහන්සේ භද්‍ර යවවන වයසේ කලුකේ සහිතයි මුදෙපිනුයි. කිසිම ජරාවක් නැති ඇයි ඔබ වහන්සේ මේ කවිතට පරිද්දට කිව්වේ? මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ධ්‍යාදි පරිපුංජ කියලා එකක් තියෙනවා ලාජු රෝග හැදිච්චාම අංග මොළවත් සම්පූර්ණ කුෂ්ඨ හැදිච්චාම ඒ මිනිස්සෙන්ට කවුරු කන්න දෙන්නේ නැහැ, ව්‍යාපාරිකුත් නැහැ, රස්සාවකුත් නැහැ. ඒත් පාරට බහිනවා ලෙඩ ව්‍යාධනි, ව්‍යාධි නිසා නැත්නම් ලෙඩ රෝග නිසා. බුද්ධාගමික රජේ බොහෝමත්ම දැකුම් කලින් සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඒ කිසි ඔබ වහන්සේට මොන එවැනි පිළිහිමක ලකුණු ලැබිලා දුවහන්සේ කීකියක් ඇති. ඊට පස්සේ කියනවා යමකමක් නැතිලා භෝග පරිහානිය සිදු වෙච්චාම අතුරු පොල් කට්ටක් කරන පාට වයි. හිලා කරන. ඔබ වහන්සේ ඇවිල්ලා ආත්මික પરම්පරාවේ 84000ක් තරම් කියලා වස්තුව තියෙනවා. අම්මගේ පාර්ශවයෙන් 84000ක් තියෙනවා. තාත්තගේ පාර්ශවයෙන් කිසිම හිගයක් නැතුව මොකද ඔබ වහන්සේ මේ වගේ ගිහියට ඇවිල්ලා කියලා. ඒ වගේම කියනවා සීලු ඥාතියින් රැහින්නේ ලවල ගන්නොත් ඥාති පරිහානිය සිද්ධ වුණොත් ඒ මනුස්සයාට වසමක් නැතිවෙනකොට ගිහියට ආවේ. ඔබ වහන්සේගේම නෙවෙයි මේ પરම්පරාව මෙච්චර නෑ පිටසක් ඉන්නවා මව પરම්පරාව මෙච්චර නෑ පිටසක් ඉන්නවා ඒ කිසි දෙයක් නැතුව මේ ඔබ වහන්සේ කොහොමද මේ වගේ දෙයකට පෙළඹුණේ කියලා ඒක නෑතරම කියනකොට රජුරවන්ටයි අභියෝගදී රජු කියන්නේ කාමභෝගී ලෝකේ රජා ඒ රජුරෝ කියන්නේ යමක් කමක් නැති කෙනෙක් තමයි මේ අතහැරීම කරන්නේ කීකිය අතහැරීම නැත්තම් මේ අභිනිෂ්ක්‍මණය ඔබ වහන්සේට කිසිම නිදහස කරන්න ඒකල මේක අහගෙන ඉඳලා සාමී රට්ටපාලසංශේ කියනවා අපේ බුදුහාමුදුරුවෝ ඔය හතර වෙනකොට වෙන හතරක් අපට කියලා දීලා තියෙනවා. අන්නේ හතර දැකලා මම කී කියතේ. ඔසුමා කියනවා මේ ජරා පරිපූර්ණ භාවය කියන්නේ අපි දි รา වටපත් වෙන නිසා දි รา වටපත් වුණාට පස්සේ දි รา පත් වීම නිසා කරගන්න දෙයක් නැතුවට කීයක් අනුබුදුරජාණන් වහන්සේ කියනවා උපනීයති ලෝකෝ අද්දෝ මේ උප්පත්තිය කෙලින්ම බබා බාර දෙන්නේ ජරාවට. ජරාව බබායි ගාට බාර දෙනවා ව්‍යාධියට අවසානයේ මරණයෙන් තමයි ඉවර වෙන්නේ. මේ ගන්නේ කිසිම නතරයක් නැහැ. ඉපදිච්ච තැන ඉඳලා දිරනවා කියන එක කාටවත් කලක් කරන්න බැහැ. මේ දෙලීම නිසා ව්‍යාධියටපත් වෙනවා කියන එක ඒක උපනායනයක්. එකින් එකට එකින් එකට යන ධර්ම પરම්පරාවක්. ඊට පස්සේ මාර්ගයටපත් වෙනවා කියන එක ධර්ම પરම්පර එකම චිත්තක්ෂණයක්වත් මේක ඉස්පාසුවක් නැහැ. ඉපදිච්ච චිත්තක්ෂණයම තරවටපත් වෙනවා. ජරාව සඳහා ජරාවට බාර දෙනවා. ජරාව මරණය දෙනවා. ව්‍යාධිට බාර දෙනවා. ව්‍යාධියට මරණයට බාර වෙන නිසා උපනියති ලෝකෝ අද්දෝ. විකෘති හිමි යනවා කියන්නේ. ඒකෝ රජුරෝ කියලා කියනවා එහෙම කියන්නේ කොහොමද මම මේ රටේ රජුරෝ විදිහට මම කොච්චර තාරුණ්‍යයක් බුද්ධිය ගන්න මම ඉන්නේ මගේ බක්ක යවවන වයසේ ඔබතුමා කොහොමද කියන්නේ මේක දිරාටපත් කරනවා කියලා ඒ වගේ සජ්ජුරු අහනවා මේ මොකද රටපාල කුමාරයා අහනවා ඔබතුමාට නිතරම නිකම් වාඩි වෙලා ඉන්නකොට වගේ පෙළෙන රෝගයක් මොකක්ද කියන්නේ ඔව් මගේ බඩේ දැවිල්ලක් තියෙනවා බක්කනෝ කාරණා මොකද ටෙස්ටයිටිස් දැන් ඔබ වහන්සේ රාජකීය වශයෙන් ආහාර බලන්නලා ගැස්ට්‍රයිටිස් හඳුනට පස්සේ ඔබ වහන්සේට හිතන්න පුළුවන් ද කියන්න පුළුවන් මට රාජ්‍ය සභාව රැස් කරන්න තියෙන ඒ නිසා මේ ගැස්ට්‍රයිටිස් නතර වෙන්න කියලා. ජීවිතේ ඒකට කරන්න දෙයක් නැහැ මට කොච්චර බලතල තිබුණා කොච්චර තිබුණා මේ පැමිණිච්ච බඩවැවිල්ල මට දෙන්න තියෙන රාජකීය මට්ටමෙම දඬුවම දෙන්න. ඒක මට බලක් ගන්න බෑ ඒක කිසිම ස්පාසුවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ කියන ඕන ඕක නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ගෙනියනවා මහරයා විසින් අපිව බැඳගෙන තියෙන්නේ ඒ හරියට කියනවා නම් ගහලිය දෙන්නේ කැවිලා වදක භූමියට වදමල් මාලයක් දාගෙන මිනිවිර ගහමින් හැරගෙන යන ගමනක මේ. එහෙම නැත්නම් හර මරන්න ඉන්න හරක් ටික ඒ කුඩාරමේ කියලා රෑ පහුවෙන්න උදේ හතර දින හතර දින පස් දින පස් දින එකට ගැට ගන්නවා වදක භූමියට ගෙන යන ඇවිලක් නෙකේ තියෙන්නේ කිසිම නතර කිල්ලක් කාටවත් කරන්න. රජුන්වත් බෑ, හිඟන්නත් බෑ. බෞද්ධයරත් බෑ, බෞද්ධයරත් බෑ. සම්මියුක්තිකයරත් බෑ, අනිත්‍යුක්තිකයරත් බෑ. සාතන්‍ය ක්‍රම ඒ ජරාවට අදගෙන යන ගමනක් තියෙන එක බුදුහාමුදුරුවෝ මෙහෙම සඳහන් කරන්නේ. ඊට පස්සේ රත්බාල හඳුරෝ කියනවා දෙවෙනි කාරණාව තමයි අත්තානෝ ලෝකේ අනබිසරෝ අපිට කිසිම සරණක් පිටක් ලෝකේ ඇත්තෙම නැහැ. අපිට යමකට අධිකාරී ශක්තියක් ඇත්තෙම නැහැ. අපි සම්පූර්ණ විධානයකට යටත් වෙච්ච දඬුවමට යටත් වෙච්ච පිටක් වගේ. ඒකටත් අජුරණ කියන්නේ. අජුරු කියන එහෙම කොහොමද වෙන්නේ මේ ආරච්චල ඉස්සරහා මේම මමයි මේ කියලා ඔක්කට. ඒකද පුදුකයි අර මේ කට්ටපාල ස්වාමීන් වහන්සේ කියන දබ්බවහන්ස ඔබතුමා මතක් කරන්නේ දැන් ඔබතුමාට මෙහෙම බඩ දෙවිල්ලක් කියනවා කියලා. ඒ බඩදැවිල් ආවට පස්සේ ඔබතුමාගේ කිට්වන්තයෝ නෑයෝ සහලේ නෑයෝ යාළුවෝ විද්දු වට වෙනවා. වට වෙලා නැගත් රාජකීය ආසනේ වටේම ඉන්නකොට ඔබතුමාට කියන විධායක බලයක් මේක මම්මගේ දරුවට දෙනවා. මඩියක්කෝ. මේක මගේ යාළුවෙකුට දෙනවා. මේක ගන්නු. ගණින් කියලා විධානය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. රජුගෙනගේ ඒක බෑ ඉතින් ඒ වෙලාවේ මට ආපු දුක කාටවත් දෙන්න පුළුවන් විදාන ශක්තියක් නැහැ. ඒක මට ආවනම් මම ඉඳගන්නවා. ඊළඟට කියනවා නෝග තමයි අරවචනය සඳහන් කරන්නේ අට්ඨාන ලෝකේ තානං කියලා කියන්නේ අරසාවක් කිසිම අරසාවක් අපිට නැහැ. අපි සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එහෙනම් බැංක් account එක එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂක නැත්නම් රටේ තියෙන තාප්ප කොටු බැනි බැඳගෙන විවිධාකාර රසවල අපි මේ නව තාක්ෂණික පුරුදු කියලා තියෙනවා. එක එක පිටුලා නෑනේ ඔක්කොම මරණනේ. මැරෙන්නේ නැතුව කියලා කාටවත් උත්තරයක්වත් නෑනේ. ළදෙන්නේ නෑයි කියලා, වයසට යන්නේ නෑයි කියලා, නිින්දාටපත් වෙන්නේ නෑයි කියලා මොකක්වත් නෑ. නමුත් අපි හිතන්නේ අනිවාර්යයෙන් මේ ආරක්ෂක ක්‍රම විශේෂයෙන්ම අපිට ලොකු ආරක්ෂාවක් ලැබලා දෙනවා කියලා. නමුත් අඩියට බහලා බලනකොට එකක්වත් නෑ. ඒ නිසා අත්තානුරෝපෝ අද්දෝ අපිට කිසිම සරණක් නැහැ අපිට නතර වෙලා මෙන්න මෙතන මම නතර වෙලා මම මේ බුද්ධ තරුණ වයස බුද්ධ විදිනවා මම මෙතන නතර වෙලා මගේ ශිල්ප දක්වනවා කිසිම හවුරමක් නැහැ ඒ වගේම තමයි ඒකයි මම පැවිදිුනේ කියලා ඒ ඒ හැම තැනකදීම ඒ ප්‍රතිපල වංශය සඳහන් කරනවා ඊගාට අසතුලෝකෝ මේ ලෝකේ කිසිම සාස්වත කියන්නේ සහාරයක් හරයක් විදායක ශක්තියක් බලයක් ඇත්තේ නැහැ සබ්බම් පහය ගමනිය මේ හම්බ කරපු සේරම දාලා යන්නේ මනරදා කියපු විදිහට ගණන්කාරකම් හයිය කියනකම් නම්බුකාරකම් නිලිය කියනකම් ආඩම්බරකම් සල්ලි කියනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් කිසිම කෙනෙකුට උකට අභියෝග කරන්නේ අපි ඉන්නකන් නම් හැම කෙනෙකුටම කම් පෙන්නගෙන ඉන්නවා ඒ යනකම් තමයි. ඊට පස්සේ ඒ නිසා බටහිර දාර්ශනිකයන් සඳහන් කළ තියෙන ජීවිතය කියන්නේ තාමත්ම අමාරු සංකීර්ණ සමීකරණයක්. ඒ නිසා ඉතින් අපි හැම කෙනාම අපේ අපේ ක්‍රමසා විදිවලට අපිට ලැබිච්ච සම්ප්‍රදාය හැටියට අපිට ලැබිච්ච පසුබිම හැටියට මේ සමීකරණය යොමු කරගෙන යනවා. මරණ මොහොතදී සමීකරණය සුළු වෙනවා හැම කෙනාගේම උත්තර බිඳුවයි කියන්නේ. කොච්චර ගැඹුරු සමීකරණයක් වුණත් අවසාන උත්තරේ බිඳුවයි. කිසිම කෙනෙක්ගේ ඒ නිසා ලෝකේ ඉන්න ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා මාර්යා විතරයි. කිසි කෙනෙකුට වෙනස්ව සලකන්නේ. එකම චිත්තක්ෂණයක්වත් වැඩිපුර දෙන්නේ නැහැ. ඒකදී අර මිලදීපගේ අමාවතර කියන පොතේ හරි ලස්සන විස්තර කරලා දීලා තියෙනවා මේ මාර්යාගේ තියෙන සමාජවාදී ගතිය. වැඩ කෙනෙකුට කියන කවදාවත් විදහාක බලයක් පෙන්නලා නතර වෙන්නේ මොනම ප්‍රොෆෙසර් කෙනෙකුටවත් මොනම දක්ෂයෙකුටවත් ජීවුම් ගන්න දිනු කරලා සෙකන්ඩ් ඔප්ෂන් එකක් ඉල්ලන්න බෑ. මොනම මායාකාරී ස්ත්‍රියකටවත් අංගරදංගර පාල මාලකවට්ටන්න බෑ. මොනම සුරත කඩුලෙල දෙන සටන්කාමයකට මාර්ථය කරන්න කරන්න බෑ. ඒ වගේම බය කෙනෙකුට අනේ මම පස්සේ ඉන්නම් කියලා පැකිලා අඬලා පස්සට ගියාට වැඩක් කිසිම කෙනෙක්ගේ කිසිම ක්‍රමයක් මායාවේ පිට වෙනසක් නැහැ එකම චිත්තක්ෂණයක්වත් වැඩි කර දෙන්නේ නැහැ ඉතින් උගෝදෙනෙක් තව විනාඩි 5න් මරනවා 10න් මරනවා තව මාස දෙකකින් මේ කැන්සර් එක මරනවා කිව්වහම ඔන්න පටන් අර ගන්නවා හෙල්දි ෆුඩ්ස් නැට්‍රො තෙරපි භාවනා ගුරුවරු හොඳ පිරිසිදු වාතය ආශ්‍රය කරන්න ඉදයින් පස්සේ තමයි වැඩේ පටන් අරගන්න ජීවත් වෙන්නේ. එතකම්ම තෙන්කේ. කවදා හරි සතර කෙනෙක් කියන්නේ ෆාස්ට් රෝමින් ටියුමරයක් පොලේ තියෙන තව මාස දෙකයි. අනේ එදාට තමයි ඔක්කොම දීලම්බුදු සී වෙන්නේ, යෝගය ව්‍යාපාර සී වෙන්නේ, භාවනා ක්‍රම දීපත් වෙන්නේ. අනේ දා මාස දෙකයි තියෙන කියලා වැටෙන්නේ ඊට කොච්චර තරු ගැන්නත් කොච්චර වටුවක් මාය හරියට වෙලාට වැඩ කරනවා. කිසියම් සාහසකත්වයක් කිසිම හරබද්දකයක් පේන්නේ නැහැ. අස්සත භාවයේ සබ්බම් පහය ගමිනිය. ඉතින් සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා හරි ලස්සනයි නේ වපා. ඒ කියලා තින්නේ දාන ප්‍රත්‍ය අන්තිම ලෝභයයි. ඒ මොකද අර තමන්ගේ වස්තුව මරණයෙන් පස්සේ ගෙනියන්න හරි පින් වලට හරි හරවලා කියන්නේ. වලේක ලෝභයි. කුම්භය මරණයෙන් පස්සේ සියලුම වස්තුව නන්නාඳුන කෙනෙකුට ලැබෙන බව දැන දැන හරි හම්බ කරනවා. කිසිම ලෝභයක් නැති මනුස්සයා මිනිහා විතරලු මරණ වේලාවේදී තේරෙම දීලා දානවා දන්නේ නැති කෙනෙකුට. ඒ නිසා උගේ දාන ප්‍රතිත්වය බොහොම බලවත් කියලා කියනවා. ලෝභය. මේ දන් දෙන කට්ටිය ලෝභ කට්ටිය ඒගොල්ලෝ කල්ලාතුම දාන විකුණලා මේ වස්තු විකුණලා පින් වලට අරගෙන පින් අරගෙන යනවා ටිකක් ලෝභකම කියනවා. ලෝභයන්ගේ කිසිම මසුරගේ කිසිම ලෝභයක් නැහැ මරණදී සියල්ලම දෙන්න බව දැනගෙන තව තව වස්තු රැස් කරනවා. ඉතින් රටපාල බ්‍රාහ්මණයන් කියනවා මෙන්න මේක දැනගෙනයි මම පැවිදි වුණේ. අස්සතෝ ලෝකෝ සප්පම් පහය ගමනීය. ඒ ඉන්න ලෝකේ ගැන හිතුවොත් නම් ඔබතුම රජතුමන් තමයි. මරණයෙන් මත්තේ රජතුමත් එකයි, ඉංගන්නත් එකයි, රටපාල හමුදුත් එකයි, බුදුහාමුදුත් එකයි, දේවදත්තත් එකයි. ඒක දන්න නිසා මරණයට ඉස්සෙත් වෙලාම භාවනා ක්‍රම පිළිසුදු ඉරියව් ජීවන රටාව ආහාර මනෝ ව්‍යාපාර මම පටන් අරගත්තා. ඒ අන්තිමටම අර පරිපුඤ්ජ එනත්තම් පිළිම හතර වෙනුවට මම බුදුහාමුදුරුවෝ කියලා දුක් මේ ධම්මොද්දේශ වශයෙන් අවසාන වශයෙන් සඳහන් කරේ ඌනෝ ලෝකෝ අතිච්ඡ කාමදාසෝ මේ ලෝකේ සම්පූර්ණම හිගයක් තියෙන කවදාක් පිළිච්ච ගතියක් එන්නේත් නැහැ ආවෙත් නැහැ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඌණයි ලෝකේ. අකිට්ටු කවදාක තෘප්තියකට ඉන්නේ ඇහිදල් ගොඩකට වතුර පුරනවා වගේ. කාමදාසෝ අපි සේරම කරන්නේ කාමරාජිනියගේ කාමරාජ දාහණියේ බත් බැල මෙහෙවර කරන එක විතරයි. අපි මේ පහින් දින්නේ ඇහැ පිනවන්නයි. අපි මේ මහන්සි වෙන්නේ ඕටයිම් කර කර කන පිනවන්නයි. නාසය පිනවන්නයි, ජීව පිනවන්නයි, කායට සුඛෝභෝගී දේවල් දෙන්නයි, හිතට මනාව අදහස් දෙන්නයි. කල්දාක සම්පූර්ණ කරන්නේ. මහා මණ්ඩාතු ආදී මහරජවරු පවා කල්දාකත් ලෝකේ ඇති කියලා නැතනේ. හැම වෙලාවෙම නෙට්ටියක් කියලා මැරලා තියෙන්නේ ඉවර කරන්නේ. ඒක නිසා කොච්චර જાති අපි ඇත්තම හිතියත් මේ හිතේ මේ නැතිකම මේ ඌණ භාවයේ පුරවන්න. ඉතින් මේ නිසයි මම ඌණ ලෝක අතිත්වෝ කාමදාසෝ මේ ලෝකෙ හිගයි අත්‍යත්‍ය කරයි කාමයට දාසකම් කරයි. මෙන්න මේ දැනගෙන මේ කාමදාසකත්වයෙන් වෙන් වෙන්නයි මම මේ ගීගේ පැවිදි අතහැරලා පැවිදි වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ධර්ම කොටස හතර එදා කෝරවිය රජුට වැළුවේ නැත්නම් අපිට කැළවිලා ගිලිලා යන තුන ධර්ම කොටස හතර මේ සූත්‍රේ පමණමයි කියන්නේ මුළු ලෝකෙම මුළු සංසාරෙම මුළු කාම ලෝකයෙන් පිළිබඳව පොදු පිටු කිරීම හතරක් වෙනවා මෙන්න මේ නිසයි මම මේ කල් වේලා ඇතුව මරණයට කලින් ලෙඩ වෙන්න කලින් වයසට යන්න කලින් භද්‍ර යවුණේම පුළුවන් නම් මේකට කාලය යොදවන්නේ විනාශ කළ නොහැකි ආවර ධර්ම උද්දේශ හතරක්. ඉතින් මේ ධම්ම උද්දේශ හතර ජීවත් වෙනකොට අර මං කලින් කිව්වාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ කරන කෙනාට ඉඳඳුම් කරන ඕනේ සිවුර. කැමදීන ඕනේ බින්ද පාති. ලැබුම් කලක් ඕනේ සීනාසනි. දෙහෙත් පිළිකර ඕනේ මෙන්න මේ බෙහෙත් පිළිකර ගන්න දෙන්නේ අනිවාර්යයෙන්ම කාමභෝගී පුද්ගලයන් එක්ක එකට ඉඳලා. ඒත් අන්න ප්‍රතිබද්ධ වෙන්න. අන්නේ ප්‍රතිබද්ධ වෙන්න මේ අවශ්‍ය මූලික ප්‍රෝජන හැල ප්‍රාතික විතරක් අරගෙන කිසිසේත් අතිශෝක්තියකට සුඛභෝගීත්වයට නොගින් හරියට ඉර ඇඳ ගන්නවයි කියලා කියන එක ගෝකම. ඒක අභියෝගයක් වෙන්නේ යෝගාවචර වුණාට පස්සේ. ඒක ඉස්සෙල්ලා තියෙන අපිට අල්ලපු දෙයක් වැඩි හොඳ සුඛෝපභෝගී වෙන එක විතරයි අපිට තියෙන රණ්ඩු. භවනා කරන්න ගියාට පස්සේ තියෙනවා එහෙම කෙරුවට බෑ. මේ මට්ටම පැනපු ගමන් පුදුමාකාර අතිරික්ත අතිරේක කාම ද්වේෂ රාග ද්වේෂ මොහොතක්. ඒ නිසා මෙන්න මේ ඉරාදින්න ගන්න කියත්තන් අපි කියනවා පුතක් නැයි කියලා. ඉරාදින්න ගන්න කටියට කියනවා ශේක පුත් කරයි කියලා. පුතක් දැනත්තන්ට වෙලා තියෙන්නේ තමන්ගේ සීමාව මට හැකියාව මට තියෙන දක්ෂකම් සීමාව කවදාකවත් ඇති හැටියෙන් මනින්න ගන්න. ඇත්තටම තමන්ගේ තියෙන හැකියාව තුළ සීමාව තුළ වැඩ කරන්න ඒ පුද්ගලයාට කෙලෙසෙන්නේ නැතුව රාග දෝෂ මොහේ ඉන්නකෝ කරන්න පුළුවන්. මුත් මේක කරගෙන කරගෙන යන සීමාව අද්දරට එනකොට දැන් මං ඉන්නේ අනතුරුදායක තැනකේ මම මේ ඉක්මවන්නේ ക്ഷേම භූමිය කියලා තේරෙන්නේ නැති කෙනාට තමයි පුතත් දැනෙන්නේ. එයාට පැනපු ගමන් රාග දෝෂ මොහ ශෝකේ පාඩු. වෙනුන් පස්සේ තේරෙන්නේ මෙච්චර වෙලා කරපතන් නැතුව කොතනද මේ මගේ මරියාදා මගේ සීමාව මගේ හැකියා සීමාව දන්නකම තමයි කෘතඥයාගේ හැටි. මේකට උපමාවක් දෙනවා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා වැඩිලාවක් අපි දීපනි බෝතලයක දීපනි භාජනයක කට වහලා කියන්න බැරි වුණොත් මුලිය වහලා කියන්න බැරි වුණොත් එක ඇඹලියක් දැකගත්ත ගමන් දැනගත්ත ගමන් ඌ මොකද්ද ටෙලිපතික් සිස්ටම් එකට දෙනවා මැසේජ් එකක් බලගුලට ඌන් එන්නේ රහුබනේ කොහොම එනවද මොනව වෙනවද කියලා හිතන්න පුදුමාකාර විදියට වේගෙන් එනවා. එවින්දි වෙරලා කකුල් දෙක උඩට තියාන ඔළුව පල්ලෙහාට තියාන ඉතිං බොනවා මොකද විශාල මේකනි ආයක්. කවදාකවත් අමමුතෙන් ඉල්ලවත් මේ විදිහට මේ පැන උන්ට හම්බෙන්නේ. ඉතින් බොනකොට බොනකොට උට තේරෙන උඩගත්ත බර වෙනකොට පල්ලයට රූටනවා කියන්නේ. ඒ වුණාට උවිචනවලු ඔළුවනේ ගියේ කකුල් හයක් කියනවනේ. දෙන්න පුළුවන් කියලා වන් පොද රෝඩ් කියලා තව ටිකක්. බොනකොට ඉස්සරහ කකුල් දෙක යනවලු අතුරට. මේ පැන්නේ. ඊට පස්සේ හිතනවා දැන් හයෙන් දෙකනවදී හතරක් තියෙන ලෝක විගසකට දාගන්න පුළුවන් කියලා තවත් බොනකොට තව දෙකක් යනවා. ඊට පස්සේ තේරෙන්නේ දැන් වැඩි හරියක් මඩේ නැත්තම් දීපණියේ ඉතුරු කකුල් දෙකක් ගන්නවට පස්සේ අර පා මදු මේකනේ පාශයක් වඩපත් ඒකෙම බැඳුනට පස්සේ තමයි උට තේරෙන්නේ බැලූ බැලූ හකි කොම සේරම වැටලා. මේ වෙනි තත්ත්ව උඩ තන්නේ කර ඇඹල ගුලයක් තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා සත්පුරුෂයෙකුටවත් එකමීම එකම ඇඹලේ ගන්න දෝ තේරුම යට යන සත්පුරුෂයෙකුට අත තියන්නේ. අසතිබු ප්‍රාණඝාතකට හවු. අන්න ඔය වගේ තමයි පුත්තජනයා රූප බලන්න ගියා. ශබ්ද අහන්න ගියා. ගඳ බලන්න ගියා. රස බලන්න ගියා. පහස ලබන්න ගියා. හිතේට එන වල්බූත හිතුවේ ඒකන්න ගියාම සීමාව ඇතුළේ තියෙනකන් කිසි දෝෂයක් නැහැ. යාගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුලේ යගේ රාජධානිය ඇතුලේ ඒ ටික ගන්න යාට තියෙනවා මේක මගේ මානවයි කියලා. මේ මූලික අවශ්‍යතාවන් මේ බේසික් නීඩ්ස් එක වෙනතෝ පුළුවන් ජීවත් වෙන්න. ඌකට බණ කියන්නේ නේද අපට. ඒකට පුම්බනවා. නමුත් ඒක දිගේ කාගෙන කාගෙන යනකොට කොතනදීද මල පණින්නේ කොතනදීද මරියාදාව පණින්නේ කියන එක දන්නේ නැති කෙනාට බුදුරජාණන් වහන්සේ තාම සංවේගයෙන් බලන් ඉන්නවා. අනිත් මේ මිනිස්යා සීමාව දන්නේ නැතිකම නිසා. අර මේ පැණි වල පාෂගතිය දන්නේ නැති ඇඹලයා වගේ නිකන් නම් මේක නීගන් ගුලාව බීගෙන බීගෙන යනකොට එහිම ඔබෝ කියලා එහිම කකුල් දෙක වැටලා මැරලා. ඔය කවුගේ දවසල ඇතුලේ ඒඩ්ස් රෝගේ දිහා බලනකොට කාම භෝගීන් අවශ්‍ය උත්තරී ලෝකයකට දෙන්න දෙනවා. කිසිම බාධාවක් නැතිව පණින්න පුළුවන් ඕන කෙනෙකුට ආත්මව පතර ගන්න. ඉතින් ඒ වගේ දේවල් අද මේ ලෝකේ විශේෂයෙන් මේ දුන්නේ හැමත ප්‍රථම පළවෙනි පන්ති රටවල් වල සිටින දෙල්ලම දිහා බලනකොට ඊයත්ගේ රාජ්‍ය නායකයෝ දන්නවා පෝසත්ත්වෝ දන්නවා දුප්පත්ත්වෝ දන්නවා පැහැදිලිවම ඉන්නේ මේ මේ අඹලයාගේ තලයේ කියන. දැන් ඔළුව දැක්කා කියන්නේ රවුඩෙන් ඉස්සර කකුල් දෙක යනවා ඊට පස්සේ රවුඩ යනවා ඊට පස්සේ අන්තිම කකුල් දෙකට කොට ගන්න බෑ. ඒ තියෙදි යන ගමනක කොහෙද අපිට කියන්න පුළුවන් මේක අපිට පාලන ශක්තියක් කියලා. අපිට හික්මීමක් තියෙනවා කියලා. අපිට සදාචාරයක් තියෙනවා කිය. අපිට ඇස් පේනවා කිය. අපි මේ යන්නේ යමක් තේරුම් ගන්න තැනකට කියලා. අපි අම්මලා දාච්චලා කරපු මොඩකම්මයි කරන්නේ. ගුරුවරු කරපු මොඩකම්මයි කරන්නේ. ඒකල ඒගොල්ලෝ අපිට කියනවා ඒකට විරුද්ධව කියොත් ඒක නසන්දානකමක් කියලා. මේ රටවල හවුසෝ කියනවා නෑ බුදුහාමුදුරුවෝ අපිටම කියලා කියලා කියනවා. මේ ධම්මෝපදේශ හතරක් ඒ ධම්මෝපදේශ හතරට මෙන්න සීමාව දන්න එක මෙතෙන් යනකම් මට මේ ශේෂ්ඨය වැඩ කරන්න පුළුවන් මෙතෙන් එහාට මගේ අපරිබුදල නෙවෙයි මම අහුවෙනවා කියලා සීමාව දන්න එක තමයි කියන්නේ හැම විතරක් කාලා උගුරලස් ගන්න නැතුව පැනලා යන මුවෙක් වගේ මුවද අඬද්දිම මේ යන්න හදනවා කියන්නේ. ඕක තමයි කියන්නේ යමක් දකින්නකොට ඇස තේනමුත් අන්ධෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ. අපිට ඇස් තියෙනවා අපි දකින්න පින් කරලා තියෙනවා. නමුත් මේ දැකපු හැම දෙයකම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපේ සීමාව අපිට මතක නැති වෙනවා. අපි අනුසුතදායක භූමියට යනවා. කන් ඇත්තේ ඇහෙන සෑම දෙයකම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපිට කවදාක සීමා කරගන්න බැරි වෙන ආරක්ෂක සීමාවක්. එනිසා බුදුහාමුදුරුවෝ නෙවෙයි ආරාපදී මහරහතන් වහන්සේ කියනවා චක්කුමාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා කන් ඇත්තේ නමුත් දීර්ඝ වගේ ඉන්නේ කියලා. ඔය වයසට ගියාම කච්චිට කන් ඇහෙන්නේ නැත්නම් මොකද කියලා දන්නවද? ඇහෙන්නෙම නරක දේවල් ඉඳලා මෑරෙනවා නම් ඕන් නැති ඉන්න. බැන්දට පස්සෙත් නෝන කෙනෙක් මන්ට ඇහෙන්නේ කියලා. මුදි කිව්වොත් අඩවයි කිව්වොත් තරකට කන් ඇහෙන්නේ නැතිව. ඇත්තටම ඇහෙනවා. ඒ බ්‍රේන් එකේ ඒ සකල් දෙක මැකිලා. බුදුහාමුදුරුවෝ කියනවා ඊට ඉස්සෙල්ලා මේක පුරුදු කරන්නයි කියලා දේශපාලනඥයෝ මොන જાති කිව්වා තනින්නද ඕගොල්ලෝ හිත කුඩේ වෙනකොට වෙනස් කරනවා ආර්ථික විශේෂඥයෝ විශාල ප්‍රයත්න අපට ගෙනත් දෙනවා මේ අතී බැලෙන්න දෙයක් ඇඩ්වර්ටයිස්මන්ට් වල බුදු වන්නේ බුදු කරන්නේ නැති එක විතරයි මේ රුපියල් 10ක් දෙන්න ඔක්කොම කය දෙනවා කියන්නේ සමාජ විද්‍යාඥයෝ එන සැලසුම් ගහන්නේ අපේ අපේ තව අවුරුදු 20කින් මුළු ලෝකෙම සුරපුරක් වෙනවා සමානයි. නමුත් දවස් දවසේ පත්‍රයේ හෙඩ්ලයින් එක දිහා බලනකොට පේනවා මොකද වෙලා කියන්නේ කියලා. ඒ නිසා දකින්න බලන්න නමුත් උවට ඇස්නැත්තෙක් බලන විදිහට බලන්න ඕනේ. අහනකොට කන් ඇත්තෙක් විදිහට අහන්න ඕනේ. ඒ වගේම මේවා කරන්නලාට උර දෙන්න ලාය දෙන්න ඇඟේ හයියක් තිබුණාට කොන්දපන්නස් කෙනෙක් වගේ දුර්වල විචිතරින්දී කියලා. මේවට උත්තර දෙන්න ඥාණය තිබුණාට මෝඩෙක් විදිහට ඉන්නේ කියලා කියනවා. බේරෙන්න බැරි නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මුචි මේක පේන්නේ හරි නෝන්ජල් හරිම බය අඩු මේ කැක්කමක් නැති, පබුවක් නැති, හැඟීමක් නැති වැඩක් විදියට. මේ පාෂයේ තියෙන වටිනා භයානකම අපි දන්නවනම් අපිට හැම නොකා ඉන්න බැරි බවක් දන්නවනම් හැම විතරක් කාලා උගුල ගස්ස ගන්න ඇති වෙන්නයි බුදුහාමුදුරුවෝ අපිට බණ කියන්නේ. ඇස්සත්තේ අන්ධෙක් විදිහට බලලා කන් ඇත්තේ බීරෙක් විදිහට බලලා ආනාපාන සතිය කරගෙන යනකොට ආනාපානයේ සිව් වෙන තැනට එනකොට අපිට විවිධාකාර රූප පේනවා ආලෝක පේනවා අම්ල දාත්‍රා පේනවා හීන පේනවා මෙව්ව දිගේ ගියොත් මොකද වෙන්නේ කියලා අපි බහුල දවසක සාකච්ඡා කරා සමහරව ඉන්නවා දුරාණපන් කිනී වේගෙන පිටපස්සේ hina වෙනවා ඊට පස්සේ කර්ණිමෙත් සූත්‍රයයි එහෙම නැත්නම් භූත ශබ්ද ඇහෙනවා. දේව භාෂාවල් ඇහෙනවා. මේක නතරුනොත් මොකද වෙන්නේ? සමාකුන්ත ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා එක්ක මිනිහක් වුණ වෙන ගඳක්. එහෙම නැත්නම් මල් සුවඳක්. හොඳටම තේරෙනවා කොහොම කවුරු නැහැ කිව්වත් ඇත්ත වශයෙන්ම සුවඳ තියෙනවා. දිවට රස වැටෙනවා. කායට පහස වැටෙන්නේ කොහොමද අස්පය ගැස්සෙනවා. උඩ යනවා වගේ දැනෙනවා. පහත වැටෙනවා වගේ දැනෙනවා. එක පැත්තක් විතර මලියන්න පටන් ගන්නවා. හෘද වාක්‍ය වැඩිපුර ගැහෙන්න පටන් ගන්නවා. කන්දිලු නටනවා. නියහොතු වගේ දඟලනවා. නෑ කියන්න බෑ බෑ කියන්නේ. ඇඟ පුරාම කෝමි දිනවා වගේ තියෙනවා. දැක්කට වුණා වගේ වතුර බින්දු ගන්නවා තියෙනවා. ඉතින් මේ පුජ්‍යලයා කොච්චර කිව්වත් එයා කියන්නේ නෑ මේක ඇත්තටම වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා උඹට දැනීම තිබුණට මලබියක් හිටපන්. ඊපස්සේ විශේෂ ඥාන පහළ වෙනවා. අහෝභාස ඥාන පීති පස්සද්දි පුදුමාකාර ඉන්සයිට් එක ගන්න. පුදුමාකාර උපේක්ෂා එක ගන්න. හසේම ස්පන්දුන්ත. මට උපේක්ෂිත කියන. මේ උපේක්ෂේ එනේන එකත් එක නරනට මට නම් ආලෝකය පහල වෙලා තියෙන්නේ මට නම් ප්‍රථම ඥානය ලැබිලා තියෙන කියලා අඳහර පාන්න ගියොත් මොකද වෙන්නේ? හිතනකට ඒ අමාරු තත්ත්වයකට. ඒකනේ බාහිර ලෝක රූප දකලා අන්දෙක් වගේ ඉන්න එකට ඇත්ත. ඒත් භාවනා කරලා යෝගාවචරයේ කාය සංස්කාර සංසිද්ධිකල යනකොට පුදුමාකාර විදිහට පරණ මතක පරණ අතීත මතක චිත්තපටියක් පෙන්වනවාගේ පේස් පටන් ගන්නවා. ඒකේට යෝගාවචර මතක් වුණොත් මම පේනවා. ඔබ ඇත්තීම නම් අන්දෙක් වගේ ඉඳගෙන ආනාපානෙත් කීටවා. සමහරවිට හොඳ ගායනා. සමහරවිට බොහොම නරක නපුරු දේවල්. සද්දයි. නෑන කෙනෙක් වගේ. කන් තිබුණාට බීරෙක් වගේ ඉන්නවා. ආනාපානෙම සරණ යන්න. නාසයට ගඳ සුවඳ ගන්නවට. දිවට රස ගන්නවට. අර තිබුණු අරමුණේ මූල කර්මස්ථානයේ නියම නෑහුණා වගේ නොදන්නා වගේ. ඒක විශේෂ ඥාන පහළ වුණාට යන්නේ නැත්තම් කවමදාකවත් අපේ කාය සංස්කාර සමතෙට යන්න. අපි පේන පේන දේවල් වලට අහු වෙනවා. අහු වුණොත් එක්කම ට්‍රැප් වෙනවා. ඒක නිසා සීල ශික්ෂාවේදී සමාධි ශික්ෂාවේදී ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේක නම්බුවකට ගන්න. විපස්සනා නැත්තම් අපි කියන මේ ප්‍රඥා ශික්ෂාවේදී ඒ නම්බුවකට ගන්නත් එපා අවනම්බුවකට ගන්නත් එපා අරගත්තු මූල කර්මස්ථානදිගේ යන්න ගන්න ඇස්සත්තේ යන්නේ විදිහට පුහුණුව අතිවිශේෂ වටිනාකමක් තියෙනවා. කම්යත්තේ දීප්කොඩේ ඉන්නේක අනිකුත් නාසයට දිවට කයට දේවල් දැනෙනකොට අංශභාග මිනිසෙක් වාගේ. ගහක් වගේ ගලක් වගේ ගල්බමුණෙක් වාගේ. එහෙම නැත්නම් ගල් රූපයක් වාගේ. ගත කරන්නේ නැතුව මේකේ හකට තියාගන්න. ඒ විශේෂ ඥාන පහළ වෙනකොට කියාපාන්න ගියොත් ප්‍රසිද්ධ කරන්න ගියොත් අනිවාර්යයෙන් මේකට බාධායි. ඒක මොකද ඒවා තාම මෝරලා නැති නිසා මේ උඩ දාන්නේ. ආනේක ගියාට පස්සේ පුදුරට පුළුවන් වෙනවා මේ කාය සංස්කාරයගේ ආනාපානි. තාම ගැඹුරු මට්ටමට ඒවා සංසිද්ධ වෙලා ඒවා හරහා යහපත් ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා කොහොමද මේ යාන්ත්‍රණය වැඩ කරන්නේ. අපි ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ආයතන 6 ඇහැ වැහුවට නතර වෙන්නේ නැහැ. ඒක කරන මතක හරියට හිත අවසන් පටන් ගන්නවා සක්කාය දිට්ඨියට පොහොර දානවා. සද්ද පිටින් දුන්නේ නැත්නම් ඇතුලෙන් හදාගෙන අහනවා. නාසයේ ගඳ දුවන් දුන්නේ නැත්නම් ඇතුලෙන් හදාන ගඳ සුවඳ වෙයි. ඒ ආචාර්යවරු දන්නවා ඇත්තට නාහයට ගඳයන් ගඳට වඩා හිතෙන් හතර දෙන ගඳ අස්පනා පිටේ දැන් තියෙනවා විපි. විච්ච සිද්ධිය සම්පූර්ණ 3D වෙනවා. හිතන්න බෑ මේක මෙරීමක්ද නැත්නම් ඇත්තද කියලා. හොඳටම ඇත්ත කියලා යන්න ඕනේ. ඔබට දැනෙන ඇත්ත තමයි නොදැනෙන කෙනෙක් වගේ ඊට මං ආනාපානිට හිටපන්. ඉතින් තමයි දික්කේ දික්කමත්තන් කියන එක දැකීම දැකීම පමණින් නතර කරන්න කියලා කියන්නේ දකින්න දේවල් මත තොරන් ගහන්න යන්න එපා. අර්ථකථන දෙන්න යන්න එපා. සැලසුම් කරන්න යන්න එපා. දැකීම දැකීම මත නතර කරන්න. ඇහිම ඇහිම මතින් නතර කරන්න. අනිකුත් දැනීම් දැනීමට ඉන්න ප්‍රකාරංග විඥාණයට එනෝනේ අනිවාර්ය හොඳ වැඩක් කරා නරක වැඩක් කරා මට හරි ගියා මට වැරදුනා කියලා ඉතන නතර. ඔය එකකටවත් උත්පන්න හප්පිය යන්නේ. ඒක එකක්වත් තකන්නේ. ඒකවත් මම නෙවෙයි ඒකවත් මගේ ආත්මේ නෙවෙයි. ඉතින් මේක තමයි ලොකුම ශික්ෂණ. මේ තමන්ටම පේන තමන්ටම ඇහෙන තමන්ටම දැනෙන දේවල් මම මේ මාගේ කියාගත්ත කෙනා. ඒක සියලුම නැවතත් ඇහෙනවා. නැවතත් වෙනවා නම් බාර ගන්න ඒ වෙලාවේදී evenly suspended attention. කිසිම වෙලාවකට නිගමනයකටපත් වෙන තු ඉන්න එක තමයි තපක කියන්නේ. ඒ තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක තමයි අපිට කියන්නේ උගුල හැම ඡන්ද හැම කෑවට උගුල ගසගන්න බෑ. ඕන තරම් යම කන්න පුළුවන් උගුල ගසගන්න පුළුවන් මතක තියාගන්න හැමත දාන්නේ රසමසුගම්. ඒක කෑවට කිසි දෝෂයක් නැහැ. උගල ගස ගන්න නැතුව ඉඳලා. මේ මොඩය කරන්නේ හැම කන්නක් ඉස්සර උගල ගස ගත්තට පස්සේ ඉතින් කියන බුදුහාමුදුරු කියන දේවල් බලනකොට හරියමාරු ප්‍රශ්න දැන් මාත් තමයි වැටලා ඉන්නේ කියලා බුදුහාමුදුරුට දුක්ක. බුදුසජාණන්සේ කියන විගල ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගිහිල්ලා ඕන තරම් යම කන්න පුළුවන්. උගල ගස ගන්න තියෙන්න පුළුවන්. මේක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ නිසා තමයි අහන්න ඕනේ. හිතට ගන්න ඕනේ. හිත ගන්න භාවනා කරන ක්‍රියාත්මක කරලා. එදිනදා ජීවිතේ පුළුවන් තරම් ඇස්සත්තේ අන්ධෙක් වගේ, කන්නත් බීරෙක් වගේ, අනිත් දැනුමට නොදන්න කෙනෙක් වගේ, මලමිණියක් වගේ ඉඳලා බේරෙන්න පුරුදු වෙනවා නම් මේ ලෝකේ කොච්චර අන්තවාදී වුණත් අපි යන ගමනට උලඟකින්වත් බාධා කරන්න බෑ කාටවත්. සර්වඥාන්සේ හිත කුඩු වෙන්නේ කියලා මාරමස්සිනක් තාම දරුවෝ තුන් දෙනෙක් තා. මල රෙල්ලන් ටිකක් දැන්. ඇස් දෙකවත් නෙවෙයි අරලා. කුලගේ කොනක් හොල්ලන්න බැරිුණා කියලා කියන ඒ ආපු සුදුසුලකට. කිසිම සැලීමක් නෑ. උන්වහන්සේ දැනගෙන ගියේ තාත්තට වැටුණු දුවලසුන් දෙනා කිවලු අපි වැඩේ කරලා ඉන්නවා කියලා. ඇත්තටම මේගොල්ලන් කරන්න පුළුවන් කාමභෝගී හැඟීමක් තිබුණ කෙනෙක් නම් අහුවෙන්නේ. සර්වඥයන් මේ ඇප්ලිකේටර් බැලුවේ මොන ගායනා තිබුණත් නැහැ අඳුන බැහි ගිනියලු අඟුරු සුලිසුලන් මොනවාවත් සිවුරු පහක්වත් හොල්ලන්න බැරිමයි. ඒ පුදුම හිතෙනවා මේ හරියට මේ සර්වඥාන්සේ නැත්තම් මේ රහතන් වහන්සේලා පෙන්නලා තියෙන විදිහට හැම විතරක් කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්න පටන් ගත්තොත් මේ මුළු ලෝකෙම ධර්මතාවයක් කියන සත්පුරුෂයන් අරසක. දන්නේ නැති කෙනා තමයි මේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන හොයන්නේ. බැංකු ගිණුම් ගැන හොයන්න. පෞද්ගලික ආරසාව ගැන හොයන්න. ඇත්තටම මේකේ අර මූලික ගුණ නැති කෙනා ඒ වගේ ආරසාව නරකම නැහැ. නමුත් දැනගන්න වශයෙන්ම දෙවන්නේ කා සම්බන්ධයි බාහිර අවස්ථා. ඒ ඇතුලින් ගන්න ගැම්ම අර කැප කරමින් කැප කරමින්ම යන්න ඕනේ නැත්නම් කවදාකවත් ඇතුලේ වර්ධනය වෙන්නේ නැහැ. බාහිරින් ආරස්සව දෙනකන් කවදාකවත් අපේ ශරීරයේ අපේ හිත ඇතුලෙන් ඉමුනිටි හදාගන්න. ඇතුලෙන් ඒ ප්‍රතිශක්තිය හදාගන්න. ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නවා විෂ බීජ මැද ජීවත් වෙන එක නාගේ ගොඩාක් ප්‍රතිදේයන්නේ කියනවා. විෂ බීජ නැති කෙනාට යත් එක්ක ඉන්න බෑ. මොකද යා මුලින් ඉඳලම ඇහැදිලා තියෙන විෂ බීජත් එක්ක. ඒ නිසා එයාව මරන්න සාමාන්‍ය කෙනෙකුට දෙන වගේ වර දෙගුණයක් දුන්නත් බෑ. ඒව නැති කෙනාට පුංචි වසකුමක් තිබුණා මැරලා. ඉතින් ධර්මස්කන්ධ කියන්නේ මේක දැනගෙන අපි මේ විෂ බීජ නැති දැනග අවුවට වැටෙට අහු වෙන තැනදී පින්න පොහොන් ගෙඩි වගේ හැදිලා හරියන්නේ නැහැ. උන්ට හැප්පිලන්නත් එක්ක වැඩ කරලා අපි වට මූලික ජීවී ශක්තිය කායික වශයෙන් චෛසික වශයෙන් ගත්තා. ඒ ඇතුළේ ඉමුනිටි එක ඒ ඇතුළේ මොකක්ද කියන ප්‍රතිශක්තිය. කෙලින්ම බුදුහාමුදුරන්ගෙන් එන එක. කෙලින්ම ධර්මයෙන් එන එක. ඒක වළක්වන්න පුළුවන් జగතේ. මිත්‍යා දෘෂ්ටියේ දෙවියෙක් ප්‍රශ්නේ නැහැ. එනිසා විභාගයේ හොයන තාක්කල් මේ අභ්‍යන්තර ගුණවල ලකෝ අංශ භාගයකට පත් වෙනවා. වෙන දෙයක් වෙච්චවයි කියලා. ඒ අතුරුක ගුණවත් වෙනකොට බුද්ධම විදියට ඒක සජීවී ධර්මතාවයක්. ඒ අවුරුදු 2500 කිසි වෙලා ඍජු සම්බන්ධයක්. සර්වචන්නාංශ අවුරුදු 2500 කට ඉස්තර වෙලා ධම්මදීව ජීතවනාරාමේ නම් ස්ථානක වැඩ හිටියයි කියලා හිතෙන්නේ නැහැ. අන භාවනා කරනකොට මම දැන් සර්වචන්නාංශත් එක්ක ජීතවනාරාමේ ඉන්නවා කියන තරමට වැටේ. ඒක කවදාකවත් පුත් කියවට හම්බෙන්නේ නැහැ. කවදාකවත් හැම කෙනෙක් අතුරු කරගන්න හම්බෙන්නේ නැහැ. කවදාක බහන කොට කම් වෙන්නේ. තේරෙන එකට. ඒක තුල අපි අභියෝගතාවතුලින් දුෂ්කරතාවතුලින් යනකොට තමයි පණරයක්. යනකොට තමයි සාතිකයට අස්සන ලැබෙන්නේ. ඉතින් ඒක සඳහා ඉදිරිපත් වීමයි යෝගාවචරකම කියන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ සා භවයේ සාරයක් වෙන තාකල් ධර්මයේ සාරය ගන්න බෑ. භවයේ සාරයක් නතර කරලා යැපෙන්න බෑ. ඒක කොච්චරක් අපි යුටිලිටි වැලියු නැත්නම් ප්‍රයෝජන සපයා පාවිච්චි කරනද කොතනින් යාර සුඛෝභෝගීද කොතනින් යාර අතිශෝක්තිය කියලා දන්නේ නැත්නම් ඉතින් අපිට මේ හම්බෙන දුන්න කන වලින් ඉවරයි. ඒක දැනගන්නේ වැඩි කරලම තමයි. නමුත් ඒකයි වැඩි වලට නිග්‍රහ කරන්න එපා. නැවත නැවතත් ඒක කර කර හරියට තමයි ආරක්ෂක භූමිය. සර්වඥන්සේ පිළිලා කියලා තියෙන පේක්ෂේම භූමිය දැනගෙන ඒක ඇතුලේ හැසිරෙනකොට පුතුමාකාර නිදහසක් තියෙනවා. හැබැයි අපි මායිමට යනකොට, මරියාදාවට යනකොට, සීමාවට යනකොට දැනගන්නවා දැන් අපි යන්න හදන්නේ අනාරක්ෂිත භූමියකට. එහෙමනම් ඔයා ඉන්නේ කොහොමදයි කියලා එතන සිත්නීම කියනවා. පුරුදුට පුරුදු මේ ශේෂ්ඨ ලොකු වෙලා ඕන තැනකට සූදානම් කරගෙන යන්න පුළුවන් වෙනකොට අපිට කියන්න අපි ගන්න හැම කාණ්ඩ අපි දන්නවා උගුල ගස්ස ගන්න ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම මේ ගාථාවේ මේක නෑ මට හිතුණා මේ රටපාල සූත්‍රයේ මේ රටපාල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන එක මේ ගාථාවෙන් දේශනා කරන ධර්මතාවයේ හෙලිකරන මුද ප්‍රායෝගික උපමාන්තිය. බාහ්‍ය දාර්ශනික සූත්‍රයේ කෙලින්ම සර්වචනාන්තෝ දිත්තේ දිත්තන කතාව කිය. මේ පාරසරි මහරහතන් වහන්සේ ඇස්සත්තේ අන්දේකු සේවෙන්න කියන කතාව කියන ඔක්කොම ඇතුළතයි. ඉතින් අපිට කියන්නේ මේ ප්‍රායෝගික කරුණුත් මූලධර්ම කරුණුත් එකතු වෙලා පරියන්කේදී කොහොමද අපි ආනාපාන බේරගන්නේ? සක්මණේදී කොහොමද අපි වම දකුණ දෙක බේරගන්නේ? එදින්දා වැඩ කරනකොට කොහොමද මම දැන් මෙතන කියන එක බේරගන්නේ? සාමාන්‍ය දේවල් යනකොට චේතනා පාල කරගන්න නැතුව ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉඳගෙන කන්නත් බීරෙක් වගේ ඉන්න පෞල් ප්‍රශ්න ඉස්සරහන් කොහොමද? ඔෆිස් එකේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා දැනගත්තොත් සෑම ප්‍රශ්නයක්ම විශ්වාසලාගත්ත සුභාසිංසනක් පාඩපත් වෙනවා. අනිකට නිකටල්ලේ කියන ඇඩුවට යෝගාවචරය තියෙනවා Tamange මේ බුදු බණ දහතික වෙන. ධර්මයේ පණින තැනක් මේක තියෙන්නේ. නමුත් එකක් තියෙනවා. කවදාකවත් Tamange අත්දැකීම වෙන කෙනෙකුට අදාළ නැහැ. මේ අත්දැකීම හිත වැඩකුත් නැහැ. හැබැයි මේ මොකද ඇතුළත සාරමණ්ඩයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා. නමුත් එතන එතන එතන එතන මධ්‍යම ප්‍රතිපදාව කියන එක සංශ්ලේෂණය කර යුක්තක් මිස මධ්‍යම ප්‍රතිපදාව කඩේ කියලා සුපර් මාකට් එකේ ගන්නවා. ඒක කියනවා නම් ඒක බොරු වැඩක්. අපි දැනගන්න ඕනේ අන්ත දෙක අරගෙන මධ්‍ය ප්‍රතිපදා හදන හැටි දැනගත්තට පස්සේ ඕන තැනකට ගිහිල්ලා අන්ත දෙක පිළිබඳ අවබෝධය තුළින් මධ්‍ය ප්‍රතිපදා සංශ්ලේෂණය කරනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිවන් දැක්කට පහුවෙන්න තමයි මාර්ගයේ තියෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ දවසේ තමයි ඊට පස්සේ තමයි මාර්ග සත්‍යය කියන්නේ. හරියට පස්සේ කියන්න පුළුවන් මෙන්න මේක තමයි ක්‍රමය කියන්නේ. ඒක වෙන කෙනෙකුට කිව්වට වැඩකුත් නැහැ. එනිසා අපි ඒ තාක්ක පුදුමාකාර උනන්දුවකින් Tamangeම අත්දැකීම් ටික Tamanට ගුරුවරයෙක් වශයෙන් කරන ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ ධර්මයේ කතාව පිළිණු වෙනවා. සජීවී ගතියක් තියෙන නිසා අපි අතින් වෙච්ච අපි යොදවපු අපේ ආයෝජන ටික මොනම විදියකින්වත් තව දෙයකට සම කරන්න බෑ. ඒක අපිට තියෙන්නේ ඒකමතම රඳා ඉඳලා එන ඕනම අභියෝගයකට ඒක අපේ හැකියාවන් උපදවා බැලීම සඳහා පැමිණිච්ච දෙයක් මිස වෙන කර කරුණයක්වත් කාලකණිකමක්වත් නෙවෙයි කියලා හිතුවොත් අර වගේ සෑම බාධාවක්ම සුභාශිංසනක් විදිහට කටයුතු කරන්න ගියොත් ආදී යෝගාවචර කියන්නේ. එහෙම නැත්නම් මේ තුවාල කරගන්න. අතපය තුවාල කරගෙන පශ්චාත්තාප වෙනවා. හොඳ කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවා කියලා. එහෙම එකක් නෑ. ඒ ක්‍රමයේ දැන් නැතිකම. මණ්ඩක් උගලක් කාලා මණ්ඩක් කැපලා ගත්තොත් මාරවල දෙයක් වෙනවා. එම විතරක් කාලා මණ්ඩ ගත ගන්න කියන දන්නවනම් පුදුම සුන්දර ජීවිතයක් මේ යෝගාවචර ජීවිතය කියන්නේ නිසා මේ ධර්ම කොටාද මේ තමන් කරන දේවල් මේ විදිහට ජීවිතයට සම්බන්ධ කරගෙන පරියන්කේ වැඩි වේලාවක් මූල කර්මස්ථානය පැවැත්වීම සක්මන් කරනකොට හැකි වේලාවක් වැඩි වේලාවක් ඒ ගත්ත අරමුණම නඩත්තු කිරීම එදිනදා ජීවිතයේදී තමන් කරන වැඩේ එකලාසේ ඉන්නේ.